අපි දැන් බලන්නේ මේ ලෝභ දෝෂ මොහ තියෙන දේ ඇති වෙන. දැන් මෙතන මේ මනාපික, අමනාපික, මනාපමනාප කියන අරමුණු තුනක් ගැනයි කතා කරන්නේ. එතකොට මේ අපි වේදනාවක් දැනනාමයි වෙනව නේද? පළක් ඒවා සුඛයි නේද? පළක් ඒවා දුකයි, පළක් ඒවා අදුක්කමයි. එතකොට මේක මේ වේදනාව කොහොමද හැදෙන්නේ? ඊළඟට මේක නිසා අපිට ලෝභ දෝෂ මෝහ ඇති. ඒකට මේක මේ ලෝභ දෝෂ මෝහ කියන එක තමයි මේ ඩයග්‍රෑම් කරන්නේ. ලෝභ දෝෂ මෝහ කියන එක හැදෙන්නේ කොහොමද කියන එක. එතකොට මුලින්ම උඩින් දීලා තියෙන්නේ ඒකයි එතදී එතන පෙන්නනවා මේ ලෝභ පාර පළවෙනි පාර. එතකොට මනාපෝ වස්තුවක් තියෙනවා. මේ මනාපෝ වස්තුව නිසා සුඛ වේදනීය වූ ස්පර්ශයක් අපිට ඇති වෙනවා. දැන් මේ ස්පර්ශයේ දින එකේදී මොකද්ද වෙන්නේ? ස්පර්ශයේදී දැන් රූපේ තියෙන ඇහැ තියෙන රූපේ තියෙන ඇහැ රූපය ගැනලා චක්කු විඥානය කියන එක ඇති වෙනවා. එතකොට මේකේ මේ ස්පර්ශය තුන එකතු තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශය මොකද්ද කරන්නේ? මේ තුන එකතු කරනවා. ස්පර්ශයේ ලක්ෂණය තමයි ඇහැයි රූපයයි චක්කු විඥානය කියන තුන එකතු කරන එක්කෙනා තමයි ස්පර්ශය ස්පර්ශයේ ලක්ෂණය. එතකොට සුඛ වේදනීය වූ ස්පර්ශය තමන් තමට මනාපෝලයක් නේ ඒක නිසා සුඛ වේදනීය වූ ස්පර්ශය. මේ නිසා මට සුඛ වේදනාවක් ඇති වෙනවා. මේ සුඛ වේදනාව ඇති වුනහම මේක නිසා සුඛ වේදනාව කියවට ඇත්තම කියනවා සුඛ වේදනාවද මේ අපි දැන් ටීවී එකට ඉස්සෙල්ලා බැලුවා නේද ඔබේ කතාව ඇත්ත කතාව මොකද්ද කියලා. දුකක් ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි හිතනවා සුඛයි කියලා. සුඛ වේදනීය ස්පර්ශයක් කියන්නේ සුඛ වේදනාවක්. දැන් මට තියෙන සෝමනස් පවිචාරයක්. මම සෝමනස් සහගතව තමයි මේක ਵਿਚාරය කරන්නේ. මේකට මේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන approach joy මේ මේ වස්තුව කරා අපි ගමන් කරන්නේ මේ සතුටින්. දැන් පිටක්කේව දැන් කවුරු හරි මට ගහනවා නම් එහෙම මේ මොනසලාට මම යන්න කැමති නෑ නේද? කවුරු හරි මාව පිළිපදිනවා නම් මට බොහොම සාත්තු කරනවා නම් අන්න මම හොඳ එක්කෙනා. මම ඒකට මේ මොනසලා ළඟට යන්න කැමති. අන්න ඒ වගේ තමන් ගමන් කරනවා මේ පවිචාරය සෝමනස් පවිචාරය මේක නිසා මට රාගය කියන එක ඇති වෙනවා රාගය කියන එක මේකෙන් ඇති වෙනවා මේක නිසා මට කාම විතක්ක කියන එක ඇති වෙනවා රාගය ඇති වුණාම ඒ කියන්නේ මම ඒක ගැන සිත සිතා ඉන්නවා කොහොමද මේ රාගය දක්කේ කියන එක මම දැන් බලන්න ඕනේ දැන් බලන්න මේ අපි දැන් මොකක් හරි අපි තමන් කියවන ඉස්සෙල්ලා තරුණ යාළුවෙකුයි තරුණ පිරිළමයෙකුයි තරුණ කාලේ අර වාගේ පුද්ගලයා පපුව එහෙ මෙහෙ කියන ගැතියක් තියෙනවා ආ මේ වගේ ඒ අවස්ථාව දැන් මෙතන සිතුවිලි මොනවද කාම විතක්ක කාම විතක්ක මොකද මේ මනුස්සයා මේ කාම විතක්කය කරන මේ රාගයෙන් මෙයා පරිදාය. මෙයා දැවෙනවා. ලස්බෝන් ෆීවර් කියලා කියන්නේ ඒකයි. උඩගෙනලා වගේ නේද? කපපුවයි ගෑනකොට තියෙන උඩගෙනලා වගේ. ආ මේ මතක් කරගන්න. නැති කියලා හිතන්න එපා. වයසට ගියත් කමක් නැහැ කල්පනා කරන්න මට වෙන මෙහෙම දෙයක් තිබුණා අතීතේ. ඉතින් ওই මාසෙට ගියාම හිතන්න එපා මේක මෙතන ඉවරයි කියලා. දැන් බැරි කමට ඉන්නේ හැබැයි මැරිලා ඉදුණාට පස්සේ ගෙන්නන් ගිලා තමයි කල්පනාව තියෙනවා. ඇතුලෙන් තියෙනවා. මේක නිසා නැtei කියලා හිතන්නේ. එතකොට රාගජ පරිදාන. මේක නිසා උපාද සංකත ලක්ෂණය කියලා කියනවා. උපාද සංකත ලක්ෂණය කියන එක ඇති වෙනවා කියලා. මේක නිසා මට විපරිණාම දුක්ඛතාවය ඇති වෙනවා කියලා. අත් කොහොමද දැන් මේක තේරුම් ගන්න? මේක තේරුම් ගන්නකොට මේ කතාව ටිකක් දරුණුයි. සාමාන්‍ය පොඩි ළමයි ඉන්නකොට කියන්න බැරි වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ කිව්ව අපිට සුඛ වේදනී ස්පර්ශයක් වුණා, සුඛ වේදනාවක් වුණා, සෝමනස්ස පරිචාරයක් වුණා කියලා නේද? ඊට පස්සේ රාගයක් ඇති වෙනවා කිව්වා. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි කිව්වා නේද ඕගොල්ලෝ මැරිලා ගිහිල්ලා ඉන්න අවස්ථාව. මැරිලා ගිහිල්ලා ඉන්නකොට ඕගොල්ලන්ට මම කිව්වා මේ වාසනාවන්ත අවස්ථාවක් ගැන. එකපාරටම මනුස්ස ශරීරයකට මේ තිරසන් ලෝකෙට, ප්‍රේත ලෝකෙකට එන ගිහිල්ලා නැති සල්ලි තියෙන කුසල් සහිත වූ බුද්ධලෙක් ගැන හිතන්න. දැන් ඔයගොල්ලෝ මනුස්ස වෙලා ඉපදිලා ඉන්නේ මම මේක ගැන හිතන්න. මෙතෙන්දී කොහොම ඔයගොල්ලෝ ඉන්නකොට මැරිලා ඉන්නවා ජාතිය ඇති වුණා, ජරාව ඇති වුණා, ව්‍යාධිය ඇති වුණා, මරණය ඇති වුණා. දැන් මෙහෙම ඇති වෙලා මට කයක් නැති අවස්ථාව තියෙනවා. කයක් නැති අවස්ථාව දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න දැන් ඔයගොල්ලෝ මැරිලා ඉන්නේ කියලා. මැරිලා ඉන්නවා නම් කයකුත් නැත්තම් දැන් මොකද වෙන්නේ? දැන් අර හරියට කෑවේ නෑ වාගේ කරුණාවක් තියෙනවා නේද? තමන් මම කාලා නැtei කියලා බොහොම කාලෙකින් කාලා වාගේ නැති වාගේ කරුණාවක් තියෙනවා. දැන් මෙහෙම තියෙනකොට දැන් මොකද ඊළඟට ඕනම තියෙන්නේ? කන්දනේ කන්න ඕන තමක් තියෙනවා. කන්න විතරක් නෙමෙයි. තව තව ඕනකම් ගොඩාක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මනෝමය කායය යන. කොහෙද යන්නේ? කැලෑවටලා පැත්තකට වෙලා නරුම ඔය මනෝමය කායය හිතුවලා මැරිලා ගොඩක් වෙලාට ගස් එහෙම තියෙනවා නේද? ඕවා ඉන්නවා. ඒ ඇතුළේ මේ ඉන්නේ. එතකොට ඒ එයා හරිය නිදහස් මිනිස්සෙක්. මේ යන්න පුළුවන්. කුරුල්ලා වගේ බ්‍රහ්ම ලෝකෙට උනත් යන්න පුළුවන්. වැඩේ තියෙන උඹ දන්නවද? ඔයාලෝක දැන් ඕගොල්ලන්ගේ ගියක් කැඩිලා ගිහිල්ලා තිබුණාම ඕගොල්ලන්ට සල්ලි නැත්තම් මේ හොඳ පෝසත් තැනකින් ගියක් ගන්න පුළුවන්. බෑනේ. යන්න පුළුවන්. පලාත බලන්නත් පුළුවන් හැබැයි ගියක් ගන්න සල්ලි නෑ. කුසල් නෑ. කුසල් නැති නිසා ගන්න බෑ. ඒ නිසා ආපහු ඉන්න වෙනවා. ඒ පැත්තේ අයිතියක් නෑ යන්න පුළුවන් කමක් නෑ. දැන් මෙහිම වෙන සාමාන්‍ය මනුස්ස ලෝකෙ ඉපදෙන මිනිස්සු ඉන්න මොකද පව් ගාලා දැරිලා ඉන්න ආවිලා චිත්‍රපටි බලන්න. මොනවද චිත්‍රපටි? කාන්තාවයි පුරුෂයයි ඇඳුම් නැතුව එකට හැසිරෙනවා. ওই අවස්ථාව බලාගෙන ඉන්න. බලාගෙන කියන මොකද්ද වෙන්නේ? එයාගේ සෝමනස්ස පවිචාරයක් තියෙනවා. සෝමනස්ස පවිචාරයක් සයිතුම් පිට ගෑයිද ගිහිල්ලා මේක බලාගෙන හිටියාම ආරයට අර විදිහටම අර කාම තණ්හාව ඒ විදිහට ඇති වෙනවා. කාම විතක් වෙන්නේ නැහැ. රාගය ඊට පස්සේ යාට කාම විතක්කය කාම විතක්කයක් මෙයාට ඇති වෙනවා අර වැඩේට අර විදිහටම තමයි මෙයාටත් මේක ඇති වෙන්නේ මෙයාට කයක් නැහැ හැබැයි මේක බලන්න ගිහින් චිත්‍රපටිය බලන්න ගිහිල්ලා මෙයාගේ පුරුදු තියෙනවා එයා ඒක බලනවා රාග පරිලාහය රාගයෙන් මෙයා දැවෙන දැන් මොකද වෙන්නේ මේ පුද්ගලයාට අපි දැන් ওই ඔය බ්ලූ බීම්ස් බලනවා කියන්නේ මිනිස්සු නේද ඔය නාට්‍ය චිත්‍රපටි බලලා කොහෙද ඒගොල්ලෝ යන්නේ? හිරේ යනවා නේද? දැන් එනම් අපිත් එහෙනම් හිරේ තමයි ගියේ. මාස 10කට ගියන්නේ හිරේ. බලලා මාස 10කට හිරේ ගියා නේද? මාස 10 කියලා හිතාගෙන හැබැයි ඔගොල්ලෝ කොච්චර කාලයක් ඉපදලා තියෙනවද මේක බැලුවහම? අනන්තව ඉපදලා නේ. එහෙනම් අනන්තව හිරේ ගිහිල්ලා ඉඳලා තියෙනවා. එතකොට උපාද සංගත ලක්ෂණ කියන්නේ ඒකයි රාගද පරිලාහය උපාද සංගත ලක්ෂණ. මේක නිසා මෙයාටත් මේක මේවා ඕන වෙනවා. ඕන වෙනස්කම් තියෙනවා. දැන් බෝසතාණන් වහන්සේ නම ඒ ලෝකේ ඉඳලා තුසිදු දෙවි ලෝකේ ඉඳලා ඉන්නේ. ඒක බලාගෙන එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා උත්පත්ති ගන්න මේ නිර්වාණය මනුස්සෙන් බුද්ධත්වය ලබා ගන්න නිවාණය අනිත්‍යයට ලබා දෙන්න අන්නේ විදිහට. එතකොට ඒක නිසා හිතන්න එපා හැමෝම එහෙම ආවයි කියලා. හැබැයි ඒ කියන්නේ තමන් හිතන්න මම නම් මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ලැජ්ජ වෙන්න එපා. ඕකයි වෙලා තියෙන්නේ. මොකද මේක ලැජ්ජ වුණේ නැත්නම් දැන් මම කල්පනා කරේ නැත්තම් මේක අනාගතේ ලැජ්ජ වෙන්නයි සිද්ධ වෙන්නේ. මෙතෙන් කල්පනා කරනවා ඊට පස්සේ මට නම් ওই දහජරාව එපා. මම උදේට යන්නේ නැහැ, බලන්නේ නැහැ, මට ඒක එපායි කියලා. ඕගොල්ලන්ගේ මනස හරිය වෙනස් ඒ අවස්ථාවේ. දැන් හිතන්න පුළුවන් වයිෆ් ඉන්නවා, හස්බන්ඩ් ඉන්නවා, ඒක නිසා මම ඕවා නැtei කියලා. දැන් වයිෆ් හස්බන්ඩ් ඊට හොරෙන් බලන ඒවා තියෙනවා නේද? අන්න ඒ ගතිය තියෙනවා කරුණා කරලා බලන්න. අන්න ඒ වගේ තමයි අතෙන්ට ගියාම වයිෆුත් නැහැ, හස්බන්ඩ්ුත් නැහැ, ළමයිුත් නැහැ, Taman තනියි කර නිදහස් මිනිස්සු. සිත වෙනස්. එතෙන්ද ගිහිල්ලා අරකට ලස්සනට අල්ලන්න. ඒකට අල්ලලා මිනිස්සු පිළිවෙලට එන. ඕක තමයි උපාද සංකත ලක්ෂණය. ඊළඟට මොකද වෙන්නේ ඇති වෙච්ච ගම? බරට ගිය ගම. විපරණාම දුක්ඛතාවයි. කොහොමද විපරණාමය වෙන්නේ? පරිණි බලන්ද ඔය බඩට ගියායින් පස්සේ හරි මට නම් මට කියන්න පුළුවන් මම ඕක සීතල බලනවා. ඒ ගිය අවස්ථාවේදී හරිම සන්තෝෂයි. හරි සබ මොකද? ඕන ගෙවල් හොයලා හොයලා හොයලා මාස ගණන් එක දිහා බැලුවා මේ ගියේ බැලුවා තුන්වෙනි ගියේ බැලුවා දහවෙනි ගියේ බැලුවා පාරසින් ගියේ බැලුවා බලලා බලලා බලලා දැන් එපා වෙලා තියෙන හැබැයි ගියක් ගන්නම ඕන නේද දැන් මොකද කරන්නේ කොහොම හරි යන්නනේ හදන්න ඕන ගියක් හම්බෙච්ච ගමන් හරි සන්තෝෂයි අර මේ මේ මේ ප්‍රායෝගිකව මේ ජීවිතයේ තියෙන ගේ ගන්න උදාහරණය ගන්න මේ මේක තමයි විඥානීය ගේ මේ විඥානීය ගේ තමයි මේ හොයන්නේ දැන් මොන ගේ හොයාගත්තා හරි සන්තෝෂයි. ටිකක් වෙලා යනවා නේද? සාමාන්‍ය තුත්තුම ප්‍රස්ටේෂන් එකක් තියෙනවා. අර මනෝමින් කායික කුරුල්ලවල ඕන තැනට ගිහිල්ලා එන්න පුළුවන්. දැන් මෙතන අර අම්මගේ වෙනදාසින් තමයි අර බලන්න ලෝකේ බලන්න හිතේ පේනවා. ඒ කියන්නේ තමන්ගේ ඥානය නෝ දේවනෝ තමයි මම නින්න දැක්කා. ඉතින් කව කට්ටිය ඉන්න කට්ටිය වහිනවා දකින්න. එතකොට ඔන්න විදියට තමන්ට වෙන උපාද සංකත ලක්ෂණේ ඊට පස්සේ අරකට නැති වෙලා දැන් විපරිණාම දුක්ඛතාවය කියන එක ඔය විදිහට තියෙනවා. ඔය විදිහට යොක වෙනවා. මොකක්ද එක ගැටෙන්නේ බා. ඔක නැති කියලා හිතන්න එපා. ඔකට වෛරයක් ඇති කරගන්න එපා මේක මෙහෙම නෙමෙයි. මේ ලලිත් මහත්තයා මේවා කියනවා කියලාත් වෛරයක් ඇති කරගන්න එපා. ඔය සත්‍ය ධර්මය. මම දැකලා තියෙනවා මම රාතන් මාසෙත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ වගේ නම් දන්න නිසා මම මේක මෙහෙම තමයි ඉන්නේ. එක එක කෙනා කියයි මනෝමය කායේ මේක එකක් නැති, මේක එකක් නැති, එහෙම එකක් නෙවෙයි නෙවෙයි කියන්නේ. මොකද මිනිස්සු කියන කතාවලට පැටලෙන්න එපා. ඕනකට පුළුවන්. මම කියන්නේ ඕනකට පුළුවන් මේ සමාධිය ලබාගෙන ජීවත් වෙන මාර්ගඵල ලබන ඕනකට සීක්ල බලන්න පුළුවන්. සීක්ල බලන්න පුළුවන් තමයි. ඒවා වෙන පාන දුරේ දුරේ එහෙම ඉන්නවා දැන් ගොඩ දෙනෙක් ඉන්නවා එහෙම කල් තමයි භවය සීකරද බලලා තමන්ටම තේරුම් ගන්න පුළුවන් මේ මේ ජරාව නේද මේ වෙන්නේ කියන්නේ ඒකවල පරිණිම උතන විපරිණාම දුක්ඛතාවය කියන කෝපින් නැති වෙන ඒවනම් මනාපිකාරමයි මට මොකද වෙලා තියෙන්නේ උත්තරේ මොකද විපරිණාම දුක්ඛතාවය මම නුඹලා මට දියා ගන්න මනාපිකාරමුණ උපාදලං සංකත ලක්ෂණය විපරිණාම දුක්ඛතාවය. මේ කියන්නේ දුක්ඛය කියන්නේ ආයත අපි කතා කරන්නේ දුක්ඛය. අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කම විපරණාව දුක්ඛතාවය කියලා එකක්. ජාතිය තිබුණා ජරා වුණා. විපරණාමේ ජාතියෙන් ජරාවට ගියුවාම පරිපරණාම දුක්ඛතාවය කියන එක තියෙනවා. ඒකෝට මේ අපි මේ පෙන්නන්න හදන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ දුක්ඛේ බුදුමාහාර විදියට පෙන්ලා තියෙනවා. විවිධාකාරයෙන් පෙන්ලා තියෙනවා. ඒ විවිධාකාරයෙන් පෙන්ලා තියෙනවා. දැන් අපි මුලින් කිව්වා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේ උපායස්ත 12ක් කිව්වා නේද? ඊට පස්සේ සාතන් වහන්සේට විසිත වෙන අපි තුන තුන බෙදලා ආහාර හතර 12 විදිහට බැලුවා. දැන් බුදුහාමුදුරුවෝ කියන මහණෙනි දුක්ඛය දුක්ඛතාවයන් තුනක් තියෙනවා. ඒක තමයි පෙන්නලා තියෙන්නේ අන්තිමට ලියලා තියෙන්නේ ඒක තමයි. විපරිණාම දුක්ඛතාවය දුක්ඛ දුක්ඛතා සංඛාරකතා. සූත්‍ර දේශනාව තියෙනවා එහෙනම්. එතකොට දැන් විපරිණාම දුක්ඛතාවය ওই විදිහටයි ඇති වෙන්නේ. මනාපිකේ නම් විතරට මනාපයි කියව ගමන් කල්පනා කරනවා නම් හොඳට යෝනිසෝ මනසිකාරයෙන් තේරෙනවා නම් මනාපයි කියන්නේ විපරිණාම දුක්ඛතාවය තමයි උත්තරේ. නරදාන කලින් උත්තරේ විදිහට ගන්න ගාන විපරිණාම දුක්ඛතාවය කියන්නේ ඉඳලා දාන්න. ඊළඟට මේ හේතු වෙලා අපි දන්නවා අමනාපික අරමුණක් කියන එක කියන එකක් අපිට ඇති වෙනවා. අනමාපික අරමුණක් හේතු කරගෙන දුක් වේදනීය වූ ස්පර්ශයක් කියන එක ඇති වෙනවා. ඉතින් අමාරුට අරමුණක් නේද අපිට ඇති වෙන්නේ අපි ජරාවටපත් වෙලා කියලා දැක්කා. විපරාමයක් තියෙනවා කියලා දැක්කම අපිට ඇති වෙන්නේ අමනාපික අරමුණක් නේද? ඒකනේ මම කිව්ව කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවාම පේන්නේ කෙස් වැටිලා වැටිලා එහෙම නැත්නම් පාට වෙනස් වෙලා ඇඟරැලි වැටිලා ඉතින් ස්වභාවය වෙනවා නේද? වෙනාම වෙනවා. හැබැයි ඇත්තටත් කියනවා. එතකොට ඒක නිසා දුක් වේදනීය වූ ස්පර්ශය. දුක් වේදනීය ස්පර්ශය නිසා දුක් වේදනාවක් කියලා එකක් ඇති වෙනවා. ඒ දුක් වේදනාවෙන් දෝමනස්ස පෞචාරී කියන එක ඇතිවෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි. මම මේකට යන ධම්මසහගත ස්වභාවයකින්. ධම්මස් පෞචාරයෙන් මට ඇති වෙනවා දේශය. දේශය ඇතිලා දැන් මට ව්‍යාපාද විතක්කේ කියන එක ඇති වෙනවා. දැන් මම මේ ගැන හිතන්නේ මගේ සිතුවිලි ඔක්කොම තරහානේ. කවුරු හරි අපිට බැන්නාම අපි හිතනවනේ හොම නේද? ඊළඟට මට ඇති වෙනවා ද්වේෂද පරිදාහය. මම ද්වේෂයෙන් දැවෙනවා. ද්වේෂී සහිතව මම තැවෙනවා. ඊට පස්සේ මට තිතස් අඤ්‍ය තත්තං සංකත ලක්ෂණේ කියන කියලා තියෙනවා. මේ තිවිච්ඡ දේ වෙනස් වුණායි කියලා. දැන් දෙවිත ආකාරයකට බලන්න පුළුවන්. කොහොමද තිතස් තිතස් අඤ්‍ය තත් සංකත ලක්ෂණය බලන්න. දැන් අපි හිතමු එකක් තමයි අපි ඉස්සෙල්ලා දුර විපරිණාමයක් තියෙනවා කියලා. විපරිණාමයේ දුක්ඛතාවය තියෙනවා නම් මුලින් තිබුණා හොඳ බබා බබාගේ රූපේ ටිකක් කල යනකොට වෙනස් වෙනවා. මේ අවුරුදු දෙකේ තුනේ ළමයින්ට මොකද තියෙනවා ශ්‍රී ලංකාව කරගෙන ඉන්නවා නේද? මම දැකලා තියෙනවා ඒ ළමයි ඒ විදිහ ශ්‍රී ලංකාව ගිහිල්ලා ඉන්න පෙන්නන ඔයාගේ අත. මේ අත පොඩ්ඩක් වෙනස් වෙලා. අර ඉස්සර ගන්න හොඳ සොක්ක තියෙට නෑනේ. පොඩ්ඩක් පැල්ලමක් මතුවෙලා. අර අර තියෙනවනේ අර මුලින්ම වැදුනානේ අසුබේ සුබයි කියලා නේද? ඊට පස්සේ අර විපල්ලාසයේ ආව මේ සුඛයි කියලා හැම නේද? දැන් මේ මේව මතුවෙනවා. පැලල්, ලාප කැලල් අරෝමියෝ මතුවෙනවා. එතකොට තමයි අර ළමයා උඹත් මේක දිහා බලලා පෙන්නනවා. නන්න බලන්න විපරිණාම දුක්ඛතාවය කියන එක. එතකොට ඒක නිසාම මේ තිබිච්ච දේ වෙනස් වුණායි කියන කවුරුද කියලා මෙයා වුණා. ගන්නවා. ඒ தත්ත්වයේ දෙයක් තියෙනවා. ත්‍රිසාන්‍ය தත්ත්ව සඳ. ඕකේ තව පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි ගත්තාම අපි හිතමු ගුරුවරයෙක් ඉන්නවා මට. මේ ගුරුවරයා බොහොම හොඳයි. ආදරේ. හොඳට උගන්වනවා. එසම මෙයා මාරු කරනවා. එයා මාළේ නෑ විපරණාමයක් උනේ නෑ. එයා මාරු කරලා වෙන ගුරුවරයෙක් ගන්නවා. මේ ගුරුවරයා ගන්නවා සරයි එහෙම වෙනවා. ඒ වුණාම මොකද වෙන්නේ? තිබිච්ච දේ වෙනස් වෙනවා. තිතස්ස අඤ්‍යතත්තා. තිබිච්ච දේ වෙනස් වෙනවා කියන ලක්ෂණය ඇති වෙනවා. ඉතින් දැන් මේ තියෙන්නේ මොකද? දුක්ඛ දුක්ඛතාවය. දැන් ඉස්සෙල්ලා ලයිව් එකේ මතකද? අපි කිව්වා අමනාපික වෙන්න හේතුව දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. කවලිකාර ආහාරය නිසා මට ඇති වෙන අසුභේ සුභයි කියලා. ඊට පස්සේ පාර දිගේ පහකට ආවනේ මට රාග සල්ලිහිම ඇති වුණා. ඇති වෙලා මට ඇති වෙන්නේ මොකද්ද? ජාතිය ඊට පස්සේ දුක්ඛය. දුක්ඛය ස්පර්ශ වෙලා මට ඇති වෙන්නේ දෝමනස්සේ. ඒතර දුක්ඛ ස්පර්ශ වෙලා දෝමනස්සේ ඇති වෙනවා නම් මම මොකද කියන්නේ? දුක්ඛ දුක්ඛ පටන් ගන්නකොට දුකයි පටන් වැඩේ පටන් ගන්න ඉවරම ආයෙත් පස්සේ වැඩේ දුකයි. වඩුවා කියනවා මේක හදනකොටම මේසේ හදන්නත් ඉස්සෙල්ලා දුකයි හදලා ඉවර වෙලා පස්සේ දුකයි. ඒකෝට දුක්ඛ දුක්ඛතාවය කියන්නේ. මේ දුක්ඛ දුක්ඛතාවය කියන එක ඇති වුනහම මේ මේක හැදෙලා තියෙන දැන් අර වඩුවාගේ කතාවේදී නම් අපි දන්නවා මෙතන තියෙනවා කියලා මේ සංඥාවක්. අපි කතා කරන්නේ සංඥාවක් ගැන නේද? සංඥාවට අපි කියුවේ මොකද්ද? දෝමනස්සහගත සංඥාවක් කියලා නේද? ඒ දෝමනස්සහගත සංඥාව කියන එක ගත්තාම ඒකෙන් ඒකෙන් හැදෙන්නා වූ සංස්කාරය කියන්නේ මොකද්ද? ශෝකයක් නේද? එතකොට ශෝක කරන මේකට කියන්නේ නේද? රෝගයක් නේ. දැන් අපි මතකද ගාලා ඒ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට මතකයි නේද? මෙතන තියෙනවා නේද ව්‍යාධිය කියලා. මෙතන මේ ව්‍යාධියක් නෙතිනේ නේද? දැන් මේ සංඥාවෙන් මනෝ සංකේතකාවෙන් දීලා මම හදපු සංස්කාර. ඒතකොට මේ තුන්වෙනි පාර කෙරවලට මේ සංස්කාරයේ තියෙන ව්‍යාධි ස්වභාවය. සංඥාවම රෝගය. ඒ සංඥාවෙන් හදපු සංස්කාරයෙන් ලැබෙන ව්‍යාධි ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ ව්‍යාධි ස්වභාවයෙන් සහිත සංස්කාරයක් තියෙනකොට මේ සංස්කාරයේ තියෙන මේ තීන විද ස්වභාවයකුත් දැන් ලෙඩ වෙලා ඉන්නකොට ඔයගොල්ලෝ හරි ඇක්ටිව්ද නෑ නේද තීන විද ගතියක් තියෙනවා නේද ඒක සංස්කාරයේ රෝගයක් වෙනකොට සංස්කාරයේ රෝග ස්වභාවයක් තියෙනවා දැන් සංස්කාරයේ රෝග ස්වභාවය ඔයගොල්ලෝ අසනීපයි කියලා කියන්නේ එතකොට ඔයගොල්ලන්ගේ තීන විද ස්වභාවයක් වෙනවා ලෙතාජික් නේචර් එකක් ඒක ඇති වුණාම ඉතින් උතනින් ওই මදේ කියලා හිතුවොත් ඇති වෙනවා. ඒ මානිය ඒ පැත්තේ ඒ පැත්තකටත් ඔහු ගමන් කරනවා. ඔකටත් වඩා මේ ප්‍රමාදයේ කියන එක ඇති වෙනවා. ඒ සංස්කාරය ওই විදිහට දැන් ඉතින් ලෙඩ වෙලා ඉන්නකොට වැඩට යන්නේ නැහැ නේද? ඔය ටික ඔක්කොම අතපසු වෙනවා. ඒතර ප්‍රමාද වෙනවා කියන එක එතන පේනවා නේද? මේ කතා කරන ප්‍රමාදය උඩට වඩා වෙනස් වූ ප්‍රමාදයක්. ඒ කියන්නේ අර ප්‍රමාදයක් ඇතුළත් මෙතෙන්දී හොඳ ගාතාවක් තියෙනවා. ඒ ගාතාව තමයි උණ්ඩලාන පමත්තානම් කියලා ගාතාවක් තියෙනවා. මේ ගාතාව තියෙන්නේ මේ ධම්මපදයේ 292 වෙනි ගාතාව. උණ්ඩලාන පමත්තානම් තේතම් තේසං වද්දති ආසවා කියලා. ආශ්‍රවයන් කියන ඒවා ඇති වෙනවායි කියලා මේ ප්‍රමාද වීම. මේකද පෙන්නන්නේ මොකද්ද? මේ අපි මොකටද මේ ප්‍රමාදයි කියලා. අපි ප්‍රමා වෙන්නේ මොකටද? කුසල ධර්මයන් හැරපියන් කියන එක. කුසල ධර්මයන් අයින් කරන්න තමයි අපි ප්‍රමාද වෙන්නේ. කුසල ධර්මයන් අතහරින්නේ මොකටද? අකුසල ධර්මයන් සේවනය කරන්න. කුසල ධර්මයන් අතහරිනවා අකුසල ධර්මයන් සේවනය කරන්න. ඒ අකුසල ධර්මයන් සේවනය කරන්නේ මොකද? ක්ලේශ වස්තුන්ගේ සේවනය කරන්න. ඒක නිසා තමයි ප්‍රමාදය කියන එක ඇති වෙනවා. ප්‍රමාදය කියලා කියන්නේ ඇත්තම කියනවා නම් මේ මෝහේ මූලය මෝහය අකුසල මූලය තමයි ප්‍රමාදය කියලා කියන්නේ. ඒක වෙනවා තියෙන්නේ නිත්‍යපක්කමේ පිටුව 27. මෙතන තමයි කියන්නේ මේක තමයි මෝහයේ අකුසල මූලය කියලා. එතකොට දැන් මේ දැන් අපි ওই උදාහරණයකට ඔබ බලනවා නම් අපි ප්‍රමාද වෙනවා කියන එක දැන් අපි ප්‍රමාද වෙන්නේ අකුසල ධර්මයන් සේවනය කරන්නේ අකුසල ධර්මයන් සේවනය කරන්නේ කුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. කුසල ධර්මයන් ප්‍රහාණය කරලා ඒ කියන්නේ ක්ලේශ වස්තු සේවනය. දැන් අපි හිතමු ඉද දෙන්නේ කියනවා පන්සලේ බණ කියනවා. එතකොට ඉතල ටීවී එකේ ක්‍රිකට් මැච් එකක යනවා. දැන් මම වයිෆ් කියනවා වයිෆ් වයිෆ් ආහඳු වණ කියනවා යන් කියලා. හස්බන්ඩ් එක නෑ ඔයා යන්න මම අද ගෙදර ඉන්නවා. මොකටද ගෙදර ඉන්නේ? එතකොට මම කියවා තමයි කියන්නේ අකුසල ධර්මයේ සේවනයි. අකුසල ධර්මයේ සේවනය කියන්නේ කුසල ධර්මයේ ප්‍රහාණය කරනවා. මොකද අකුසල ධර්ම සේවනය. එතකොට ටිකක් මම කියවා මම මොකද්ද මේ ගෝලයක් යනවා අරද දිගේ එදී. ඕක පස්සේ මිනිස්සු කට්ටිය මොච්චරයි ඉතින් කට්ටිය කෑ ගහනවා. මොන මොඩ වෙලද කියලා කල්පනා කරනවා. එතකොට මේක සේවනය කරන්ද අපි අරක අතාරිනවා. අන්න ඒ විදිහටයි තියෙන. අපි ආර විදිහට ගමන් කිරීමක් තියෙනවා මේ මේ වගේ දේවල් කරනකොට තමයි ප්‍රමාද වෙනවා කියන්නේ. ඒතකොට දැන් මගේ තීන මිද්ද අවස්ථාවේදීත් අපි යෝග වෙනවා නේද? ඒතකොට මගේ සංඥාවෙන් හැදෙන සංස්කාරයේ ඒක ඒ රෝග සහිත වෙනකොට එතන තියෙනවා මේ තීන මිද්ද ස්වභාවය මේකේ මම මෝහයට යන්න දැන් එහෙනම් මේ දෙවෙනි පාරේ ගිහිල්ලා මම ඔන්න හදාගත්තා මේ පාර තුන්වෙනි පාර යන ක්‍රමය මම ලෑස්ති කරගත්තා. දැන් මේ දෙවියන් පාරේ මොකද්ද දැන් මම මේ බලන්න තියෙන්නේ? මෙතනින් මට බලන්න තියෙන්නේ මේ උපාද සංගත ලක්ෂණය කියන එක ඇති වුණා පළවෙනි පාරේ. දෙවියන් පාරේ හිත සාඤ්‍ය තත්ත්ව සංගත ලක්ෂණය කියන එක ඇති වෙනවා. හිතත් සාඤ්‍ය තත්ත්ව සංගතයේ කියන ලක්ෂණය කියන එක ඇති වෙලා මට උත්තරයට හම්බ වෙලා තියෙන විදිහ ගහන්න දුක්ඛ දුක්ඛතාවය. ඒකට මතක තියාගන්න ඕනවා දුක ස්පර්ශ වෙලා ඇතිවෙනා වූ දෝමනස්ය තමයි මේ කතා කරන්නේ. ඉතින් මෙතේදී වගේ ප්‍රමාදයේ කියන එක තියෙනවා. ප්‍රමාදයෙන් මට ඒ මෝහ අකුසල මූලයට මම ගමන් කරනවා. දැන් ඉතින් ඔය අසනීප වුණාම ඉතින් ඔය පුටුවට දැම්මම දැන් වැඩ කරන්න ඕනේ නැහැ නේද? දැන් මෙයාට සනීප නැහැ නේද? දැන් මොකද එක්ස්කියුස් එකකුත් තියෙනවා. ඉතින් ඒක බාඩියලා ටීවී එක බලන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ. එතකොට දැන් බලන්න දැන් අදුක්කම සුඛ වේදනීය වූ ස්පර්ශයක් තමයි මෙයාට තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දැන් පුපුවක සැපකුත් නැත්තම් දුකකුත් නැත්තම් අතන එතන තියෙන අදුක්කම සුඛ වේදනාව. ඒ වගේම තමයි මේ දැන් කතා කරන්නේ තීන විද්ද ස්වභාවය. තීන විද්ද ස්වභාවය නිසා මට ඇති වෙලා තියෙන තත්ත්වය තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් මේ අදුක්කම සුඛ වේදනාව හේතු කොටගෙන මට අදුක්කම සුඛ වූ මේ ස්පර්ශය අදුක්කම සුඛ වේදනී ස්පර්ශයේ හේතු කොටගෙන අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. දැන් මගේ උපේක්ඛා පවිචාරයක් තමයි තියෙන්නේ. කියන්නේ මගේ මේ පුටුව කියලා කියන්නකො. මේ පුටුව නම් මේ පුටුවේ මම මේ උපේක්ඛාවක් තියෙනවා. හැබැයි මේ හැම පුටුවටම මේ උපේක්ඛාව නෑ. අර අනිත් පුටුව සැපයි. ඒකට මගේ උපේක්ඛාවක් නෑ. මේකට විතරයි තියෙන්නේ. අන්න ඒක ඉක්මෝන්නේ නැති ඉඳලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ උපේක්ඛාව පලක් නැහැ කියලා. මේ පුඩුවට එන්නේ අනිත් ඒවට ඒක කතාවක් නැහැ. එතකොට දැන් මේ පුද්ගලයාට උපේක්ඛා පවිචාරය තියෙනවා. මේක නිසා මෙයාට මේ මෝහය කියන එක ඇති වෙනවා. ඒ මෝහය ඇති වුණාම මෙයාට විහිංසාවිතක්කය කියන එක ඇති වෙනවා. මෝහයෙන් කොහොමද විහිංසාවිතක්කය ඇති වෙන්නේ? මෝහයෙන් විහිංසාවිතක්කය නම් පරුස වචන කියනවනේ කාට හරි හානි කරනවා නේද? විහිංසාවක් නේද? විසුනා වාචී කරනවා හානි කිරීමක් තියෙනවා. සම්ප්‍රප්ලාප කරනවා. ඒ තේමයි නේද? සම්ප්‍රප්ලාප කරනකොට අර මනුස්සයෙක් කාලේ කාදාමන දවෝල වැඩ තියෙන වෙලාවට ළඟ නීබ කෙනෙක් එහෙම ඇවිල්ලා ඔය කියෝ කියෝ ඉන්නවා නම් අනේ මේක මගේ කාලේ කෑවා කියනවා නේද? අන්න එහෙම තමයි ඒක තියෙන්නේ. ඒකට දැන් අරයා මට හානියක් කරලා තියෙනවා. සම්ප්‍රප්ලාපයි කියුවේ. ඉතින් ඒක නිසා තමයි අපිට මොහොත පරිදාය කියන එක ඇති වෙනවා. ඉතින් ඒක තමයි අපි කියන්නේ පිස්සු වෙනවාගේ දොඩවනවා කියන්නේ. පිස්සු දොඩවනවා කියනවා නේද? සංකල්පලාපද මොහින් දෙවිදෙවි ඉන්නවා. ශෝක වෙනවා තමන්ට බැරි වුණාම. තමන්ට වැඩක් කරගන්න බැරි වුණාම සෝවාදීත තියෙනවා. දැන් අපි හිතමු වයසට ජෝඩුවක් ඉන්නවා කියලා. දැන් හස්බන්ඩ් වයිෆ් ඉන්නවා හස්බන්ඩ් වයසයි. ඉස්සර ඉතින් හොඳ වැඩ කරන්න පුළුවන්කම තිබුණා. දැන් බෑනේ නේ. දැන් බැරුණා. ඒ ඒ මිනිස්සුන්ගේ අර ගතිය තියෙන ඉස්සර කරාම මොකෝ දැන් බැරි කියලා යාම කැත්තක් අරගෙන ආවේ නරක කරන්න යනවා. අර ගෑණික් කියන්නේ උඹට බලන්න ඔබ බෑ බං කියලා නේද? එහෙම ගියා මම මොකද කියන්නේ? අර ආරුමයවි පුතාට පුළුවන්. ජේම්ස්ගේ පුතාට පුළුවන්. ඕනෝගේ කතාවනේ කියන්නේ. අර තමන්ට කරගන්න බැරි දේ අර නන්දෙද වීම ඒ වගේ දෙයක් තියෙනවා. ඒ වගේම තමයි ඔය රජුරවන්ට පුළුවන්. රජුරවන්ගේ ආමීරට පුළුවන්. ඒ කියන්නේ දැන් තමන්ට කරගන්න බැරි වෙන දේ ඊළඟට කියනවනේ ආ මේකේ මේ පුළුවන් මේ රටේ මේව කරන්න පුළුවන් මෙහෙම මෙහෙමයි කියන්නේ. නැත්නම් තමයි රාජ කතා, චෝර කතා කියලා අර කියන්නේ රජුන් ගැන කතා කරනවා, මේ ගැන කතා කරනවා කියලා ඒ කතාවල් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි. ඒක මොහොතේ දැවීමක් නේ තියෙන්නේ. දැන් ඉතින් වය සංකත ලක්ෂණය කියන්නේ. ඉතින් නැත්නම් කියනවා මොකක් තමයි අර නිකන් පෙට්‍රල් පුච්චනවා වගේ තියෙන කටියෝබියෝ ඉන්නවා. වැය වෙවි යනවා නේද? පය ධම්මා සංඛාරා කියලා අහලා තියෙනවානේ. දරල් මරණය මොහොතෙන් කියන්නේ නේද? මරණාම ඒ වගේ වය සංකත වැයවීමක් තමයි තියෙන්නේ. ප්‍රෝධ නිකන් කියන කතාව මේ තියෙන්නේ. ඒතකොට මේක නිසා සංඛාර දුක්ඛතාවය කියන එක ඇති වෙනවා. මතකද අපි බැලුවා අද උදේ අර මම පෙන්වන්නේ භාවනාවේදී මේ අර අපායේ වෙලාවෙකේ ගිහිල්ලා බලපු වෙලාවේ පෙන්වන්නේ අර ඉපදෙනකොටම මැරෙනවා කියලා සංස්කාර දුක්ඛතාවය. එකක් හැදුවා හදපු ගමන් කැඩුනා. බඩුව මේසයක් හැදුවා මේසය හදපු ගමන් කැඩුනා. අන්න ඒක තමයි සංස්කාර දුක්ඛතාවයට හොඳට ගන්න. ඉතින් අර අර එකතාවටම ඉපදිච්ච ගමන් මැරෙනවා කියන එක ගත්තාම ලෝකම සංකාර දුක්ඛතාවය. මානසික මානසික හදන දේ. එතකොට දැන් මේකේ ඇත්තම ගත්තාම මේ ඔක්කොම වේදනා තුනම ගත්තාම මේ එකක්වත් හොඳ නැහැ නේද? මොකද? පළවෙනි එකට සුඛයි කියලා කිව්වට විපරිණාම දුක්ඛතාව. දෙවෙනි එකට අපි ගත්ත දුක්ඛයි කියලා දුක්ඛ දුක්ඛතාවය තියෙනවා. තුන්වෙනි එක ගත්තාම අදුක්ඛම සුඛයි සංඛාර දුක්ඛතාවය තියෙන මොකද වේදනාව. මේක හරියට කෙනෙක් අවබෝධ කරගන්නවද? මේ පුද්ගලයා කල්පනා කරනවා එහෙනම් මට මේක වේදනාවක් ඇති. බලක් නැහැ. වේදනාවක් තුනයි එක්ක සුඛ වෙනවා එක්ක දුක වෙනවා එක්ක අදුක්ඛම සුඛ වෙනවා. එතකොට මේ වේදනා තුනේ උත්තරේට හම් වෙලා තියෙන්නේ මොනක තමයි උත්තරේ විපරිණාමය දුක්ඛ දුක්ඛතාවය සංස්කාර දුක්ඛතාවය ඉතින් මේක භාවනා කරන්න උගක් පහසුයි දැන් මේක දැන් මෙතන මේක බලනවා නම් කෙනෙකුට තියෙන්නේ මේ මනාපෝ අරමුණ මට රාගයේ මම ඇති වෙලා රාග පරිදාය ආරවණය කරන මට ඇති වෙන විපරිණාම දුක්ඛ දෙවෙනි පාරම නමනාපි කරමු මම අතට තියාගන්න තිකසඤ්ඤ දත්ත සංකත ලක්ෂණය දුක්ඛ දුක්ඛතාවය ඊළඟට කල්පනා කරනවා මනාපමනාප නැති අරමුණ හේතු කොටගෙන අදුක්කම සුඛ වේදනාව මට ඇති වෙන්නේ වයසංගත ලක්ෂණය සංස්කාර දුක්ඛතාව පළවෙනි එක ලෝභ පාර දෙවෙනි එක ද්වේෂ පාර තුන්වෙනි එක මෝහ පාර එතකොට මේක මේ විදිහට බලන්න පුළුවන්. මේකට වඩා ටිකක් පහසුවෙන් බලන්න පුළුවන් තව. මේක එක භාවනාව මේක. තවත් ක්‍රමයක් මේක බලන්න පුළුවන් කම තියෙනවා. ඔය පාරවල් තුන පෙන්වන්න පුළුවන්. මේක ඇඳලා තියෙන්නේ මේක තමයි මේ ඒජින් ඩයග්‍රෑම් එක කියන එක තමයි මේ තියෙන්නේ. ඒක තමයි මේ ලකුණු කරලා තියෙනවා මේ පාරවල් කීපය. ඒ පාරවල් තුන එකක් තමයි මේ ලෝභ පාර කියලා එකක් තියෙනවා. ඊට පස්සේ දේශ පාර කියලා එකක් වෙනවා තියෙනවා සිත් වලින් අතුරු කරලා ඒ ලොකුවට දාලා තියෙන්නේ මෝහය කියන එක පාර. මේක මේ මේ ඩයග්‍රෑම් එක මම හිතන ඕගොල්ලෝ හුඟ දෙනෙක් අහලා තියෙනවා. අහලා බලපු නැති අයත් ඉන්නවද මේක ගැන? දන්නේ නැති අයත් ඉන්නවද මේක? එතකොට මෙතන අපි මතකද කබලිකා ආහාරය බැලුවා උදේ උදේ මේ දවල් අංජකෙන් පස්සේ කබලිකා ආහාරය නිසා අපිට ඇති වෙන පොඩි જાති නේ ද කබලිකා ආහාරයේ જાති දැන් මේ ඒ කොලේම තමයි මේ තියෙන්නේ ඒ කොලේමයි මේ ඇඳලා තියෙන්නේ පොඩක් වෙනස් විදිහට ඇඳලා තියෙනවා දෙන්නෙකට තියෙනවා ස්පර්ශ ආහාරය ඊළඟට ඒක නිසාම ජරාව ඇති වෙනවා කියලා තියෙනවා නේද එතකොට ස්පර්ශ ආහාරය ජරාව. ඒකට දේවි පාරක් තියෙනවා තියෙනවා නේද? ස්පර්ශ ආහාරය නැති වෙනව පාරක් ලබු කරලා තියෙනවා. දැන් ඊළඟ තුන්වෙනියට මනෝ සංචේතන ආහාරය. මේ මනෝ සංචේතන ආහාරය හේතු කොටගෙන අපිට ලැබුණා සෝගේ ඇති වෙනවා කියලා. ඒකට තුන්වෙනි පාරක් ලබු කරලා තියෙනවා හැබැයි ලබු කරලා තියෙන්නේ තනි තනි ලබු කරලා තියෙන්නේ. මොකද්ද? උඩම තියෙනවා මනෝ සංකේතනාව පරමාස කාය ග්‍රන්ථයේ නැද්ද තියෙනවා සෝකේ කියන එක ප්‍රසයන් ලබන කරලා තියෙනවා ඊළඟට විඥාන ආහාරය කරලා තියෙනවා නිදන් සත්‍ය විනිවේෂ කාය ග්‍රන්ථයේ කියන එක ඇති කරලා තියෙනවා ඊට පස්සේ මෝහය කියන එක තියෙනවා මේකෙන් ඇති වෙන්නේ පරිදේවයේ කියන ලබනවා තියෙනවා ඒකේ නම් මේ කතා කරන්නේ තර ආහාර ඩයග්‍රෑම් එක තමයි හැබැයි කරුණු අරගෙන තියෙන්නේ බොහොම පොඩියට පෙන්නලා තියෙනවා නැත්නම් ඒවා ඔක්කොම ලියලා නැහැ මේක ලැබුවොත් හරි විශාල වෙනවා. මේක ඇවිල්ලා වාහනයක්. මේක තමයි වාහනය. මේ ඕගොල්ලන්ගේ වාහනය. මෙතන තියෙන්නේ මේක තමයි කබලිකාර ආහාරයේ කරෝදයක්. ඉස්සරහා දකුණු අත පැත්තේ රෝදි කියලා හිතන්න. එතකොට මේ අනිත් රෝදි තමයි මේ ජාති කියන එක. එතකොට කාර්කයේ ඔන්න රෝද දෙකක් තියෙනවා. ඊට පස්සේ රෝද හතරක් තියෙනවා. මුසාවාද කියන නිකරෝධය, පරසාවාච කියලා තවරෝධය, විසුනාවාච කියලා තවරෝධය, ඊළඟට සම්ප්‍රප්පලාප කියලා තවරෝධය රෝධ හතරයි. මේ වාහනේ පිටිපස්සේ රෝධ හතරයි, ඉස්සරහ රෝධ දෙකයි. ඒකෝ මෙතනින් මැද්ද තියෙනවා මේ ලකුණු කරලා එකක්. මේ ඉස්සරහින් තියෙන ගිද්දි ලෝභය කියන එක. කවටින් කියලා කියන්නේ ලෝභය. දැඩි ලෝභයක් තියෙනවා නේද? මේක තමයි ඔය යුනිවර්සල් ජොයින් කියලා කියන්නේ. සරලෝක පුට්ටු කියලා කියනවා සිංහලෙන්. හොඳ ලස්සන වචනයක් බැලුවහම. මේ පුට්ටු කරලා තියෙනවා නේද? පේනවා. කවුරුකා ආහාරයේ જાතිය පුට්ටු කරලා තියෙන සරලෝක පුට්ටු. ඊළඟට මේ වේදනාව තමයි ගියර් බොක්ස් එක කාර්යයේ තියෙනවා. දැන් මේ ස්පර්ශ ආහාරයේ තියෙන මේක තමයි ස්ටියරින් වීල් එක. ස්ටියරින් වීල් එක මේ පැත්තට කරකවනවා මේ පැත්තට කරකවන ලස්සන එක්කෙනෙක් දැක්කා මේ පැත්තට කැපුවා නේද? මේ විදිහට කරකව කරකව යනවා. එතකොට මෙතන මේ පරමාස කාය ග්‍රන්ථය මෙතන තමයි ඕගොල්ලෝ ඉන්නේ. ස්ටීරින් වීල් එකේ දැන් මේ ලෝණෙක් කෙනා දන්නවා කාර්යයේ තමන් මේ මෙතන හොඳට සීට්ස් තියෙන ඕන තරම් කට්ටියක් දාගන්න. දැන් ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ ඕගොල්ලන් එක්ක රණ්ඩු වෙන කට්ටිය ඉන්නවනේ නේද? ඒගොල්ලන් මොකද දාගන්නවා. දාගෙන ගෙදර ඇවිල්ලා වයින්නවා නේද? වයින් එක එහෙම ගිය ගියා වයින් හස්බන්ඩ් එක හරි ඒ ගියා වයින්නවනේ. ඒකක් කියන්නේ කාට කියලාගෙන ගෙදර ගෙනා ගෙදර ගෙනාම ගෙදර අයත් එක්ක කාවලා වැඩි කරනවා බයිදී. ඒ වගේම හොඳ අය ඉන්නවනේ. අනේ අර එනම් හරි හොඳ අය අරගෙන ඉඳලා කියලා. ඒ අයව තා ගන්නවා. දැන් shopping mall එකට යනවනේ. shopping mall එකට යනකොට ඔතෙන්දී අර හොඳ බඩු හම්බ වෙනවනේ. බඩු හම්බ වෙනවා කියන්නේ සල්ලි ඉල්ල ගත්තේ නැහැ. හොඳ බ්ලවුස් එකක් තියෙනවා. හොඳ බ්ලවුස් එකක් තියෙනවා දාගත්ත කාර්යය වෙන. සල්ලි දීලා ගත්තේ නැහැ. හැබැයි මනසෙන් ආවද මේකට අඳිනවා ප්ලෑන් එක උදාහම මේ පාර නෙමෙයි ඊළඟ පාරෙන් ගන්නවා කියලා ඒ වගේ ප්ලෑන් එක උදාහම නේද එතකොට එතකොට මේ බඩු පටවන තමයි ඔකේ එතකොට මේකේ උදේට සීසියම දැන් ඉස්සරහින් එනවන තරහකාරයෙක්ම අකමැති මිනිස්සේ කොන්න යාවත් නැගගත්ත කාරයකට දැන් ගෙදර එක්කගෙන එනවා ගෙදර ගෙනලා ගෙදර මිනිස්සරත් බාර දෙනවා දෙන්නත් එක්ක එක්කවල දැන් බානවා එතකොට මේ කට්ටි නංග ගන්න වස ගන්න ඔක්කොම තමයි. ඇති ඇති විදිහට කැමති කැමති විදිහට කට්ටිය නතරන වස්සන ඒක පවත්තමි. එතකොට මේ පරමාංශ කාය ග්‍රන්ථය කියන්නේ ඔතන එකයි. ඊළඟට සංස්කාර කියන එක තියෙනවා. ඒ සංස්කාරය ඉදන් සත්‍යාවිනිවිස කාය ග්‍රන්ථය කියලා. එතන තියෙන ඕක හරියට මේ මනෝ තමයි ඒක හොයාගත්තේ ඔක ඇන්ටිනා එක වගේ කියලා. උදාහරණයකින් උකට. කාර්ගේ ඇන්ටිනා එක තියෙනවා මේ ඔක්කොම යන්න වහිනවා කියන එක. එතකොට මේ මේ මේක ඔක්කොම ටික මේක ඇතුළට ගන්නවා. මේ ඉන්ද්‍රිය රෝගයයි මේවා ලොකෝ මේක මෙතනවා මේක තමයි ලොකු මේක. ඉතින් සත්‍යා විවිධ කාය ග්‍රන්ථය උතන හොම ඇඳට මේ මුසාවාද පරසාවට මේවා තියෙන්නේ මේක ඇතුළේම. එතකොට මේවාම සත්‍යයක් කියන එක තමයි කියන්නේ. එතකොට මේක කාර්යක ස්ටාර්ට් කරනවා නේද? එකපාරට ඇන්ටිනා එක බලක්කාරවල උඩට එන්නේ. අන්න ඒ වගේ තමයි මේක උඩට එනවා. දැන් මේ මේක වැරදෙන්නේ නැති බලන්න ඕනේ. දැන් මේ කපිතා ආහාරය නිසා අපිට අසුභේ සුභයි කියලා එකක් ඇති වෙනවා. කප්ස කාම උපාදානය කියන එක ඇති වෙනවා. ওই විදිහට එනකට අවිජ්ජා කාය ග්‍රන්ථයේ කියන එක ඇති වෙනවා. මේ ඉස්සරහට තමයි අවිජ්ජා කාය ග්‍රන්ථයේ තීගිදි ලෝකයේ ඉස්සරහට. ඒතර ඊළඟට ඒක නිසා කොහොම මේ පිටිටම ගිහිල්ලා කාම ආශ්‍රය රාග සල්ලේ කොහොම ගිහිල්ලා අපිට මේ ಜಾති කියන කැතින රාග සල්ලේ තුනක් මොකද කරන්නේ ආපහු රූපය අල්ල ගන්නවා නේද? ආපහු කකුල යනවා. මෙතෙන් කවිතර ආහාරය ගිහින් කැටියවා මෙතෙන් ආපහු උඩට යනවා. ඒක තමයි රාගය කියන්නේ මොකද්ද කියන්නේ? මෙතෙන් මොකක් හරි එකක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒක මෙහෙම තපාරක් කැරකෙනවා. මේක කැරකෙනවා මේක තමයි මේ ප්‍රොපෙලර් shaft එකේ මේ තියෙන drive shaft කියලා කියන්නේ. මේක front engine, rear drive. මෙතන engine එක ඉස්සරහා තියෙනවා. එතකොට දැන් මේක කැරකෙවුවම මොකද වෙන්නේ? ගියර් බොක්ස් එකේ තමන්ට කැමති විදිහට මාරු කරනවා. ලස්සන කෙනෙක් යනවා හයියෙන් දාන්න කියලාද නේද? ආන් ඒ වගේ නේද දාගන්න. මෙතනින් ආවම පස්සේ මෙතනදී මුසාවාදයට මෙයා මගේ කියලා කියනකොට ඔන්න මුසාවාදී කියන රෝදයට ඔන්න බලේ දුන්නා. මුසාවාදී කියන රෝදේ බලනවා. දැන් මේ රෝදේ කරනවා දැන් වාහනේ එහාට යනවා. ඒකට මේකක් ඇති වුණාන් පස්සේ මේ අනිත් ඒවා ප්‍රත්‍ය වෙනවා. මුසාවාදී මාන පරසාවාචී කියන එකට එනවා. පරසාවෙන් කිසිනා වාදයකට පත්‍රියාවේ වැටිලට සම්බන්ධයි. ක්‍රමින් වාහනේ ඉස්සරහට ගමන් කරනවා. ඒතර මේක තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ඊර්ෂ්‍යාව මක්කේ අපි තව දෙහින් පස්සේ බලනවා. මේ මෙතෙන්දී මේ වාහනේ මේක පෙරදවීමේ මේක ඉස්සරහට යන එක තමයි තියෙන්නේ. ඒතර රෝදවල තියෙන මුසාවාද, පරසාවාච, කුසනාවාච, සම්ප්‍රාප්තලාව කියන එක. හැබැයි මේක අල්ලගෙන හරදවීමෙන් තමයි මේ වැඩේ සිද්ධ වුණා. මෙතනින් ෆ්‍රන්ට් එන්ජින් එකෙන් පිටපස්සේ ඉන්ද්‍රිය ප්‍රාය පිටපස්සේ රෝදෙට. වගේ දුන්නා. ඉතින් මේ පැත්ත රෝදෙ කරගෙන ගත්තාම මොකද වෙන්නේ? තමන් ඉස්සරහට මොකද නොකර හිටියත් වාහනේ ආපහු තල්ලු කරලා යනවද නේද? අන්න ඒ වගේ මේක ඉස්සරහට ඔක යනවා. එතකොට දැන් බලන්න මෙතන කවරිකාර ආහාරය. මෙන්න මෙතන කවුමක් වෙනවද දෙන්න පුළුවන් කරලා තියෙනවා. ඒ කලර් එකේ නතුල දෙන්නේ මේක තමයි මේ ලෝභ පාර. කවිතාර සුඛ වේදනේ හොඳයි කියලා හිතාගෙන ඒක නිසා තමගේ ওই විදිහට ගමන් දිරීමක් තියෙනවා මේක වටේ. එතකොට මෙතන අපිට පේනවා ලෝභය කියලා කියන්නේ තමයි බර්නියෙත් ප්ලස් කියලා දාලා තියෙන එකයි. රාගේ දැවෙනවා. අර මං කියවේ අර මිනිස්සෙක් බලාගෙන ඉඳලා මොකද වුනේ? මනෝමය කායකින් ඉඳලා රාගයෙන් දැවුනේ නේද? එතකොට එයා බර්නියෙත් ප්ලස් කියන්නේ. තව කෙනෙක් ද්වේෂයෙන් දැවෙනවා. ඒක තමයි මිත්‍යත් වලින් බැඳලා තියෙන්නේ. අර ස්පර්ශ ආහාර තත්ත්වෙන් ඇවිල්ලා ඒ පාරේ මොන දැන් ද්වේෂයෙන් තමයි දැවෙනවා. දැන් අපි උදේ කතා කරා නේද කාම විතක්කයන් කතාව. බුදුහාමුදුරන්ගේ දේශනාවල පෙන්වන්නේ මේ අපේ මේ තත්ත තත්වා විනන්දිනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා නේද? ඒක මේ කාම තණ්හාව තමයි මෙතන මේ කතා කරන්නේ. කාම තණ්හාවෙන් ඇති වෙනා වූ මේ රාග කතාව මේ තියෙන්නේ. නර්ගේත දෙවි පාරදී භව තණ්හා කතාව. දේශී සහිතව තියෙනවා. ඊළඟට මේක දැන් ඕවල වෙන්නේ වේදනාව කියන එක මේ දෙකටම පොදුයි කියලා. වේදනාව කියන හැම එකටම පොදුයි. එතකොට මේ ඊට පස්සේ මෝහින් දැවෙන එක තමයි දැන් මෙතන තමයි තීන නිදී තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශ ආහාරයයි වේදනාව අතර ඕල් බෙදලා දෙනවා නම් උතන තමයි තීන මිද්දේ කියන එක තියෙන්නේ. එතකොට මේ තීන මිද්ද ස්වභාවය සත අපි කියවනේ අර මේ ලෙඩලායි කියලා මේක තීන සිග්නස් එකක් කියලා. ඒ වගේ සාහිත්‍ය වේදනාවන් තමයි මේ පැත්තට යනවා. මේ පැත්තට ගිහිල්ලා ඉතින් අර සම්ප්‍රප්පලාප කියන්නේ මේ බුදු රහතන් වහන්සේ අපිට පෙන්නනවා. මේ මුසාවයි අරසාවාචය පිසුනාවාචය කියලා කියනවනේ. ඔන්න ඔය තුනම තමයි දරුවා මෝහය කියලා කියන්නේ රාතන වංශේ කිව්වා. ඔය තුනම තමයි මෝහය කියලා. මේක ඇති වුණායින් පස්සේ මේ සම්ප්‍රප්පලාපේ ඇති වෙනවා. මේක හේතු කොටගෙන මේක ඇති වෙනවා. මෙතනින් එහෙම වෙනවා. මේ පරුසා වාචය ඇති වුණාම පිසුනා වාචය කියන එක ඇති වෙනවා. එතකොට පරුසා වාචය පිසුනා වාචය හරහා මුසාවෙන් මෙතන සම්ප්‍රප්පලාපේ මේ පැත්තට හැදෙනවා. එතකොට මේ සම්ප්‍රප්පලාපේ කියන්නේ මෝහය මෝහය කියන්නේ සම්ප්‍රප්පලාපේ. ඒක තමයි අපි තුන්වෙනි පාඩේ දඩවනවා කියලා කිව්වේ. ඒතකොට මේක මතක තියෙනවා. ඒත් ඔයගලන්ට භාවනා කරන්න පුළුවන් මෙන්න මේ උඩ කැලල අල්ලගෙන මගේ කැරකෙව්වා මන් ලෝභය කියන එක. ලෝභ පාර මේකයි. මේක දෙවි පාර මේ විදිහට ඇල්ලුවා. ද්වේෂය සහිතව ඒ කියන්නේ මොනවාගේ ද්වේෂ පාර. මේ තුන්වෙනි පාර මේ ඔක්කොම. මෙන්න මේ මොනේ එළියට දාලා තිබ්බට මේවා ඇත්තටම කියනවා මේ ඔක්කොම මේ පාර හරහා ඇතුළට ඇතුළත් වෙලා තියෙන මොකද මේ ඉදන් සත්‍යාව පිළිවිසෙ කියන්නේ මහා විශාලයි. මොනේ මුසාවන් හරවන ඔක්කොම මේක ඇතුලේ තමයි තියාගෙන තියෙන්නේ. මේක තමයි මේ විදිහට භාවනා කරන්න පුළුවන්. ඒකට මෙතෙන්දී කල්පනා කරන්න මේ වාහනේ තියෙනවා නේද බෙල්ට් එක. අර ඉස්සරහා දාලා තියෙන බෙල්ට් එක. අනේ පටිය. දැන් මේක කරකවන කරකවන මොකද මේ බර්නින් ලාස් මේ ඔක්කොම ගෙවි ගෙවි යනවා. පටිය වෙනවා නේ. අන්න ඒක තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට අපිට පේනවා මෙතන පේනවායි කියලා අර විපරිණාම දුක්ඛතාවය. දැන් පළවෙනි පටිය ගෙවෙන්න ගෙවෙන්න මොකද වෙන්නේ? පටි කෑලි ගැලවෙනවා ගෙවෙනවා නේද? තමන්ට පේනවා ඒක. ඒ පටි ගෙවිලා විපරිණාමයේ තියෙන එක බෙල්ට් එක ගෙවෙන සම්මිතින් දුරන එක තමයි තියෙන්නේ. දෙවියන් කියන්නේ දුකයි කියලා දුක්ඛ දුක්ඛතාවය. ඉතින් හතරවෙනි තුන්වෙනි කියන සංස්කාර දුක්ඛතාවය. මේ පහරවල් තුන තමයි දුක් වෙනවා. ඒකෙන් භාවනාව අපිට මේකේ කරන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ සුඛ වේදනී ස්පර්ශයේ හේතු කොටගෙන ඒ විපරිණාම දුක්ඛතාවය ඇති වෙනවා නේද? ඊළඟට අමනාපී කර්ම හේතු කොටගෙන දුක්ඛ දුක්ඛතාවයයි ඊළඟ මනාප අමනාපන කියන්නේ සංස්කාර දුක්ඛතාවය මේක ගැන හිතන එකයි තියෙන්නේ. ඒකට මේ පාරවල් ඔක්කොම හිතන්න ඕනේද? හිතන්න ඔක්කොම කරගන්න බෑ. මේ කාරණා 27ක් කලින් මතක තියාගන්න අමාරුනේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කල්පනා කරන්න ඕනේ. මට අල්ල ගන්න පුළුවන් ඒවා එක්ක මේ ඩයග්‍රෑම් එක අල්ල ගන්නවා. ඒවත් නැත්නම් මම කල්පනා කරනවා මෙන්න මේ මේ ඩයග්‍රෑම් එක හැටියට මම කල්පනා කරනවා මට ඕනේ ඔක්කොම නෙමෙයි මේ මනාපික අරමුණ හේතු කොටගෙන මට ඇති වෙන්නා වූ උත්තරේ තමයි විපරිණාම දුක්ඛතාවය රාගයෙන් අර වෙච්ච ප්‍රශ්නේ පොඩ්ඩක් හිතලා බලන්න මෙන්න මේවයි ඉහළ තියෙන චීය කියලා හිතේවි අනෝකයි සත්‍ය තත්ත්වයක අමනාපී කර්මයෙන් ඉතින් මේ දුක්ඛ දුක්ඛතාවයයි අදුක්ඛම සුඛ වේදනාවේ මේ සංස්කාර දුක්ඛතාවය මම කරන්නේ වාක්ම ඒ කාර්යයක් කියලා දැන් ඔක පුරුදු වුණාට පස්සේ මේ යට කෙරවල විතරක් අල්ලගත්තම ඇති ඒ යට කෙරවල අල්ලගත්තම මොනෝක තමයි උත්තර ඒක දැන් අපි තාමත් බලන්නේ දුක්ඛේ මේ දුක්ඛේම තමයි මේ කතා කරන්නේ පොඩ්ඩක් මේක කරගෙන යනකොට ඕගොල්ලන් හිතනවා නම් මේකට වඩා මම ඉස්සෙල්ලා බලපු භාවනාව ඒ කියන්නේ ආහාරයේ ඒ භාවනාව. ඒක තමයි මට තේරෙන්නේ. ඒක කරන්න. ඒක ඇයි වරදක් නෑ. ඒක මේ දුක්ඛේ කොහොමද දකින්න තමයි ඕනකම තියෙන්නේ. දැන් එහෙනම් අපි මෙහෙම ප්‍රභාවය වාරණය කරමු.